ආනන්ද මාහිම්කන්ද මහත්මයා සනතරන් සරණයි. අතරම මගේ මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ එකක් ඔය දැන් අහපු ප්‍රශ්නෙම සම්බන්ධයි. දැන් ස්වාමීන් වහන්සේ මේ මුල් එක තමයි දැන් අපි සාමාන්‍ය කියන දෛනික කටයුතු වලදී උනත් අපේ සිහිය පිහිටුවාගෙන දැන් ඔබ වහන්සේ මුලින් මතක් කරත් ඒ කෝපයක් හොදනකොට මේක ඉක්මනට හේදුවොත් කූඹි මේකට ඇවිල්ලා මේ මැරෙන්නේ නැහැ කියන ඒ ආදි වශයෙන් ඒක අපි කරනකොට අපි ඒ කරුණු දෙක තුනක්ම සම්පූර්ණ වෙන්න ඕනේ ස්වාමීන් දැන් එකක් අපි අපේ ඒ කුසල චේතනාව හිතට එනවා කොහොමද ඊට අමතරව මම මේ කරන්නේ හොඳ දෙයක් මේකෙන් හොඳ යහපත් කර්මයක් ලැබෙනවා කියන එකත් අපිට මතක් වෙන්න ඕන නේද ස්වාමීන් වහන්සේ කියලා ඒක පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අපි ඒක කතා කරලා ඉමු එතකොට දැන් ඇත්තටම යහපත් ඵලයක් මේකෙන් ලැබෙනවා කියන වැටහීම එතනදී ඇතත් නැතත් ගැටලුවක් නැහැ. මොකද දැන් අපිට දැන් මේ මේ සතා මැරෙන එකෙන් වළක්වන්නට ඕන කියලා හිතෙනකොටම ඒක හොඳ දෙයක්. ඒක යහපතක් කියන ස්වභාවය අපි දන්නා නිසායි අපි එතනට අපේ මනස ක්‍රියාත්මක කරන්නේ. මොකද ඒ වෙනකොට අපේ මනස එතනට වර්ධනය වෙලා. එතකොට දැන් අර ඒකෙන් යහපතක් සිද්ධ වෙනවා යහපත් විපාකයක් ලැබෙනවා කියලා අපි වැඩිපුර ඒ පැත්තට බර කරන්න ගියොත් අපිට නොදැනුවත්වම අර Tamanට ලැබෙන ප්‍රතිලාභයේ පිළිපැත්තට තමයි හැරෙන්නේ. ඒ නිසා අපට වඩාම සුදුසු දේ වඩාම අවශ්‍ය දේ තමයි ඇත්තටම ඒ අනුන් කෙරෙහි කරුණා මෛත්‍රිය උපදවාගෙන ඒ කටයුත්ත નિවරදිව සිද්ධ කිරීම. එතනටයි මුල් තැනද. කර්මය කර්මඵලය කියලා කියන්නේ අපි කරන ක්‍රියාව සහ ඒන් ලෝකෙට ලැබෙන ඵලය. එතකොට ලෝකෙට ලැබෙන ඵලය ගැන අපි හරියට අවංකව හිතුවොත් තමයි ඊට අනුරූපී ඵලයක් Tamanට ලැබෙන්නේ. ඉතින් ඒක හේතුඵල වශයෙන් අපට අවබෝධය තියෙනවා නම් ඒක වැදගත් වෙනවා. හැබැයි මේ අවබෝධය අපට ඇතත් නැතත් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමුකෝ බෞද්ධ නොවන කෙනෙක් බෞද්ධ නොවන කෙනෙක් ඒබඳු කටයුත්තක් කරනකොට ඒතනත්තාට මේක මේ මේ විදිහට අනාගත විපාක දෙනවයි කියලා එහෙම හිතන්නේ නැහැ. අපි හිතමුකෝ දේවවාදී ආගම අදහන කෙනෙක් කියලා. එතකොට ඒතනත්තාට මේ කර්මය කර්ම විපාක කියන දෙයට වඩා දෙවියන් වහන්සේ තමයි අපිව මවලා තියෙන්නේ. ඊට ඒ දෙවියන්ට ඕන විදිහට තමයි අපිව හැසිරෙන්නේ. ආදී වශයෙන් ආකල්පයක් තියෙනවා. හැබැයි ඒතනත්තාට උනත් හැඟීමක් එනවා මේ අනුන්ගේ ජීවිත රකින්න ඕන. ඒ සඳහා මම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒතනත්තත් හොඳ කුසලයක් කරගන්නවා. එතකොට ඒ කුසලය ඒතනත්තාටත් ප්‍රබල දිව්‍යාත්ම භාවයක්, මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න උදව් වෙනවා. හැබැයි ඒතනත්තාට ඒක විමුක්තියට උපකාර උපකාර වෙන්නේ නැහැ. අර විමුක්තියට උපකාර වෙන්නේ අර හේතුඵලය පිළිබඳ අවබෝධය ඇතිව තමන්ට කෙලෙස් නසන්නට නිවන් දකින්නට මේක උදව් වෙන ආකාරය පිළිබඳව යම් දැක්මක් ඇතුව ඒ විමුක්තිය ඉලක්ක කොටගෙන ඒ ගුණය වර්ධනය කිරීම සුදුසුයි කියන අපි අර පෙර දිනකත් කතා කළේ ආධ්‍යාත්මික දැක්මක් ඇති කරගෙන ඒ කියන්නේ සත්පුද්ගල ස්වභාවයෙන් ඔබට ගිය පරමාර්ථ ධර්මමය වශයෙන් දැක්මක් ඇති කරගෙන අපිට කරන්න පුළුවන් ඒක වඩාම ශ්‍රේෂ්ඨයි. වඩාම උසස්. හැබැයි ඒ නැතත් අර විදිහට ඒ සතාගේ ජීවිතය මේකෙන් රැකෙනවා කියන අදහස පමණක් ඇති වුණා වුණත් ශක්තිමත් කුසලයක් සිද්ධ වෙනවා. එමයි සෝන් දැන් එතකොට එතකොට අපි දැන් කර්මයේ කර්මඵලය දැනගෙන යමක් කරන්න ඕන කියනකොට අපි හිතන්නේ මගේ ක්‍රියාවෙන් පිටතට වෙන යහපත ගැනද මට වෙන යහපත ගැන නෙමෙයිද ඒක තමයි ප්‍රධාන වෙන්න ඕන. කර්මය කර්මඵලය කිව්වම දැන් අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ඒ කරන ක්‍රියාවෙන් අපට ලැබෙන ඵලය ගැන. අපට ලැබෙන ඵලය ගැන හිතන්න ගිය ගමන්ම තෘෂ්ණාව. දැන් බුදුහාමුදුරුවෝ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ පැහැදිලිව දේශනා කරනවා රාහුල හාමුදුරුවන්ට යමක් කරනකොට න අත්තප්ප්‍යාබාදාය සංවත්තති න පරබ්බ්‍යාබාදාය සං. තමන්ටත් අනුන්ටත් දෙපසටම අනර්ථයක් වෙන්නේ නැහැ කියන බව හරියට තහවුරු කරගෙන කරන්න. එතකොට කර්මය කර්මඵල ඵලය. හේතුව ඵලය. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට දැන් අපිට පේනවානේ කාලාම සූත්‍රයේදී කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අහනවා කාලාමේනේ නුඹලාගේ සිත සතන් තුල ලෝභය මතු වුනොත් ඒකෙන් යහපතක්ද වෙන්නේ අයහපතක්ද වෙන්නේ. එතකොට ලෝභය මතුනහම Tamanටත් හොදක් නෙමෙයි වෙන්නේ. Tamanගේ ලෝකෙටත් හොදක් නෙමෙයි වෙන්නේ. එහෙමනම් ලෝභයම සුදුසු දෙයක්. එතකොට ඒකේ කර්මය කර්මඵලය. ඒ ඒ මතුවෙන මනෝභාවය සහ ඒ නැති වෙන ප්‍රතිඵලය. එතකොට ද්වේෂය මතුනහම ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට අපි තව කෙනෙකුට ගැහුවොත් මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට ගැහුවාම අනුන්ට අනතුරක් සිද්ධ වෙනවා. ඒ ඒ අනර්ථය වළක්වන්නට අපට හිතෙනවා නම් එතකොට එතනින් තමයි අපි අකුසලයෙන් වළකෙන්නේ දැන් දැන් අපිට ඕක තේරුම් ගන්න පහසු තැන තමයි අර අකුසලය ගැන හිතනකොට. අපි මුලිනුත් සිහිපත් කළේ දැන් අකුසල් කරනකොට මේ මට අකුසල් කරගන්න කියලා හිතාගෙන නෙමෙයිනේ අපි අකුසල් කරන්නේ. අකුසල් කරද්දී අපි කරන්නේ අනිත් කෙනාට අනතුරක් කරන්න. ඒ අනිත් කෙනාට අනතුර කරන්න හිතන සිතුවිල්ලම තමයි ප්‍රබල අකුසලය වෙන්නේ. එතන අනුත් කෙනාට අනතුරක් කරන්න හිතනවා ඒ සඳහා උපායක් යොදනවා අනිත් කෙනාට අනතුරක් සිද්ධ වෙනවා. ඒතර සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතනා උපක්‍රමයක් කිරීමෙන් ඝාතනය කිරීම. එතකොට ඒකෙන් මේ මට මෙච්චර අකුසල කර්මයක් වෙනවා කියලා දැනගෙන තියෙන්න ඕන නෑ එතනදී. එතකොට අන්න ඒ වගේ ඔව් එතකොට එතන එතන කෙනෙකුට කියන්න පුළුවන් නෑ. එතන ඉතින් මෝහය ප්‍රබල නිසා එහෙම දැනගැනීමක් අවශ්‍ය නෑ. මෝහය වැඩි වෙන්න වැඩි වෙන්න අකුසලයේ වැඩි වෙනවා. ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න කුසලයේ වැඩි වෙනවා. එතකොට ප්‍රඥාව වැඩි වෙන්නේ ක්‍රියාව සහ ක්‍රියාඵලය. එතකොට එහෙම කළාම ඒකේ විපාකයක් Tamanට ආපහු ලැබෙනවා කියන එක කර්මය කර්මඵලය ඒ පැත්තෙනොත් අපි තේරුම් ගන්නට ඕනේ. ඒක අනවශ්‍යයි කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. හැබැයි මූලික වශයෙන් අපේ අවධානය යොමු කරන්න නැත්තේ අර තමන් කරන ක්‍රියාවෙන් ලෝකෙට ලැබෙන ඵලය ගැන. ඒ ලෝකෙට ලැබෙන ඵලය හරියට අපිට හඳුනා ගන්න පුළුවන් නම් තමයි ඥාන සංප්‍රයුක්ත වෙන්නේ. එතකොට ඊට අනුරූපීව තමයි තමන්ට ලැබෙන ඵලය තීරණය වෙන්නේ. අර තමන්ට ලැබෙන ඵලය ගැන හිතන්න ගිය ගමන්ම අපිට ලෝකෙට ලැබෙන ඵලය දෙවනි තැනට වැටෙනවා. එතකොට අපේ අපේ මනෝභාවයන් નિවරදිව හැසිරෙන්නේ නැහැ. નિවරදිව ගොඩ නැගෙන්නේ නැහැ. එතනයි ගැටලුව තියෙන්නේ. දැන් එතෙන්දී ඇත්තටම දැන් Tamanට වෙන ඵලය ගැන නොහිතුවා වුණත් මේ මේ කෙරෙන කාර්යය හොඳ දෙයක් කියලා මම හිතන්න ඕනේ නේද දැන් ඒක හොඳ දෙයක් දැන් අපි අපි අර සමන්සන දැන් අපි අර යෝනිසෝ මනසිකාරය ගැන කියනකොට අපි කියනවා දන්න කෙනාට දකින්න කෙනාට කියලා. එතකොට එතන දන්න දන්න කෙනා කියලා කියන්නේ මේක කුසලයක්ද අකුසලයක්ද හොඳක්ද නරකක්ද කියන එක තමයි මම තේරුවා නම් තියෙන්නේ. සහ දන්න කෙනා කියන්නේ ඒක කියන්නේ යෝනිසෝ මනසිකාරය මෙයයි අයෝනිසෝ මනසිකාරය මෙයයි කියලා දන්නා දක්නා තැනත්තා. එතකොට යෝනිසෝ මනසිකාරය දන්න කෙනා තමයි නිවැරදිව හිතන්න පෙළඹෙන්නේ. අයෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය දන්නේ නැත්නම් එයා වැරදි විදිහට තමයි හිතන්නේ. වැරදි විදිහට තමයි කල්පනා කරන්නේ. දැන් කුසල් කරන්න ගියාමත් අපි අතින් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අර තෘෂ්ණා මූලික මනෝභාවයත් එක්ක වැරදි විදිහට තමයි හිතන්නේ. දැන් දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ડોક્ટર අරුන්දති පැහැදිලි කරපු කාරණේදී දැන් එතකොට අර වෛද්‍යතුමියත් නිවැරදි තීරණයක් තමයි ගත්තේ. නිවැරදි කියලා හිතලා තමයි කටයුතු කළේ. යහපතක් කියලා හිතලා තමයි කටයුතු කළේ. එතකොට එහෙම කටයුතු කළාට දැන් මේකෙන් මේ මේ කරන්න යන්නේ මොකක්ද කරන දෙයින් ඔහුට ලැබෙන ඵලය කොමක්ද කියන එක ගැන පැහැදිලි විශ්ලේෂණයක් නැහැ. අර වෛද්‍ය වෘත්තිය තුල තියෙන සදාචාරාත්මක නීති රීතිත් එක්කලා තීරණ ගන්නවා මිසක් මේකෙන් ඇත්තට මොකක්ද වෙන්නේ කියන එක විශ්ලේෂණය කරලා බැලුවොත් අපිට පැහැදිලිව පේනවා ඒක හොඳ දෙයක් නෙමෙයි කියලා. එතකොට දැන් අපි හොඳ නරක තීරණය කරන්නේ ඒකෙන් අපි අපි කරන දේ ලෝකෙට සිද්ධ වෙන්නේ මොකද්ද කියන අර්ථයත් එක්කලානේ. ඒකෙන් මට වෙන්නේ මොකද්ද කියන එකත් බලන්නට ඕන මට වෙන එක තීරණය වෙන්නේ අපේ චේතනාවත් එක්ක අපේ මනෝභාවයත් එක්ක. එතකොට අනාගතයේ Tamanට වෙන එක ගැනත් හිතන්නට ඕනේ අනාගතයේ Tamanට වෙන එක තීරණය වෙන්නේ අපි ලෝකෙට කරන දේට සාපේක්ෂවයි. එතකොට ලෝකෙට කරන දේ පිළිබඳව අපිට පැහැදිලි වැටහීමක් ඇති වුණොත් තමයි ඒ තුලින් තමයි Tamanට වෙන්න යන්නේ මොකක්ද කියන එක අපිට නිශ්චය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි සෝන. දැන් ඒක පැහැදිලි. ඔව්. සෝනසක පැහැදිලි නමුත් මට දැන් තවත් හිතෙනවා දැන් අර දැන් ඔබවංශ යෝනිසෝ මනසිකාරය කියනකොට අපි අර දන්න කෙනා කියලා කියන්නේ මේක හොඳ නරක බව දැනගන්නේ එහෙම නැත්නම් අකුසලයේ කුසලයේ කියලා දැනගැනීම ඒ මොහොතේ තියෙන්න ඕනේ අනිත් එක දන්න දකින්න කෙනා කියන්නේ ඒ මොහොතේක දකින්න ඕනේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අපි සිහිය සිහිය තියෙන්න බෑ අවස්ථාවේදී මම මේ කරන කාර්ය සම්බන්ධයෙන් ඔව් සිහිය තියෙන්න ඕන ඒ කරන කාර්ය සම්බන්ධ සිහිය කියලා කියන්නේ අපේ මනසේ තෘෂ්ණාවක් මතු නොවෙන්න ඕනනේ. එතකොට තෘෂ්ණාවක් මතු ඔව් තෘෂ්ණාව මතු වෙන පැත්තට නොවේ. එතකොට මට මේ මේකෙන් මට මෙහෙම මට ප්‍රතිඵලයක් ලැබෙනවා කියන එක අපට අවබෝධය තියෙන්නට ඕන. ඒක ඒක තමයි මම කියන්නේ. එතෙන්දී මේ ඒ කියන්නේ Tamanට අනුන්ට කෙසේ වෙතත් Tamanට කෙසේ වෙතත් මම මේ කරන්නේ හොඳ දෙයක්. මේකෙන් යහපතක් වෙනවා සීල් දනාටම කියන හැඟීම තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් හොඳ දේවල් කරනවා. අපි දාන පිළිල කරනවා. අපි දැන් ඇත්තටම යහපත යහපතක් වෙනවා කියන අදහස නෙමෙයි යහපතක් කරනවා කියන අදහස. යහපතක් කරනවා කියන අදහස සහ ඒ යහපත සඳහා සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක හැසිරවීම. ඒතර මේක මේකෙන් යහපතක් වෙනවා කියලා දැන් දැන් අර ડોક્ટર අරුන්දති කිව්වේ දැන් ඒ ඒ කාරණේනොත් ඉතින් ඒගොල්ලොත් හිතුවේ මේකෙන් යහපතක් වෙනවා කියලානේ ඒක කළේ. ඉතින් යහපතක් වෙනවා කියන වැටහීමත් එක්කනේ ඒක කළේ. නමුත් ඒකෙන් යහපතක් නෙමෙයිනේ. එතකොට ඒකෙන් යහපතක් වෙනවා කියලා අපි හිතුවට හරියන්නේ නැහැ. යහපතක් කරනවා කියන චේතනාව තියෙන්නත් ඕන. හැබෑවටම යහපතක් වෙන තැනට සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක හසුරවන්න දක්ෂ වෙන්නත් ඕන. ඒ තුලිනුයි ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ. එහෙම නැත්නම් ඒක නිකන් අපි සංකල්පයක් මත එල්බගෙන ඉඳලා අර එතකොට අපි අවංකයි. අපි අර පෙර කතා කළේ හෘද සාක්ෂියට එකඟයි. හෘද සාක්ෂියට එකඟ වෙන හැමදේම ඥාන සංප්‍රයුක්ත නැහැ. හෘද සාක්ෂියට එකඟ වෙන හැමදේම නිවැරදි නැහැ. එතකොට නිවැරදි වෙන්නේ ඒ ඒකේ ඒ ක්‍රියාවලිය හරියට විශ්ලේෂණය කරගෙන ඒ යහපත સિદ્ધ කරන්නට යහපත සිදු කිරීමේ චේතනාව තියෙන්නත් ඕන. හැබැයි ඇත්තට මේ යහපත සිදු වෙනවද? ඒකට අපි උපාය යොදන්න දක්ෂ වෙන්න ඕනේ. ඒකයි අපි අර මීට කලිනුත් අපි කතා කළා අම්බලන්ටික රාහුලෝවාද සූත්‍රයේ කියවෙන මේ කාරණේ. දැන් අපි එතනදී උදාහරණයක් හැටියට කිව්වා දැන් පන්සලේ චෛත්‍ය හදන එක හොඳයි. ඒතර පන්සලේ චෛත්‍ය හදන්න කියලා හිතාගෙන මට අයිති නැති දෙයක් මම ගන්නවා. එතකොට තියන අයගෙන් ගත්තට කමක් නැහැ. එතකොට මේ මිනිස්සයත් මේකට සම්බන්ධ වෙනවනේ නොදැනුවත්ව හරි. ඉතින් ඒ මනුස්සයාට මේක අඩුවක් වෙන්නෙත් නෑනේ. ඉතින් මම චෛත්‍ය හදන්න යොදවන්න. ඉතින් එහෙම හිතලා අපිට මේක සාධාරණීකරණය කරලා අවංක සිතින් ඒක කරන්න පුළුවන්. හැබැයි කළා වුණාට අපි කරලා තියෙන හොරකම. එතකොට අන්න ඒ වගේ අපේ අපේ සිතුවිලි මත අපි සත්භාවය පවත්වා ගැනීම කියන එක අපේ චේතනාවේ ප්‍රමාණය. හැබැයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ චේතනාව මත කරන දෙයින් ලෝකෙට මොකද්ද වෙන්නේ? ওই දෙපැත්තම සැලකිලිමත් වෙනකොට තමයි අපේ අපි කරන ක්‍රියාව ඥාන සංප්‍රයුක්ත වෙන්නේ. ඒතකොට ඒ ඥාන සංප්‍රයුක්ත බවට අනුකූලව තමයි අපිට එතනදී අපිට ලැබෙන විපාකය තීරණය වෙන්නේ. එතකොට දැන් අර දේවවාදී ආගම්වල වගේ අය ඒ අනුන්ට යහපතක් වෙනවා කියන එක දකිනවා හැබැයි මේකේ ඵලය හැටියට Tamanට මෙහෙම යහපතක් වෙනවා කියන එක ඒගොල්ලෝ තරම් සැලකිල්ලක් නැති වෙන්නට පුළුවන්. හැබැයි බෞද්ධයින් හැටියට අපි දන්නවා මෙහෙම කළොත් තමයි මේ යහපත වෙන්නේ. එතකොට තමයි අපට පුළුවන් වෙන්නේ අපේ සසර ගමන හසුරුවා ගන්නට මේ කර්මය කොතෙක් දායක වෙනවා. දැන් අපි මේ මෙතෙක් වෙලා අකුසල කර්ම විපාක යටපත් කිරීම කියලා මේ කතා කළේ. එතකොට සසර ගමනේ මෙහෙම දෙයක් අපි කරගෙන තියෙනවා. ඒක දැන් අපි වෙත එනවා. එනකොට ඒක වළක්වා ගන්නේ කොහොමද? එතකොට දැන් અભේදාන කුසලයක් අපි සිද්ධ කළාම තමයි ඒ අපි වෙත එන කර්මය වලකින. ඒ අවබෝධය අපිට තියෙන්න ඕන. ඒ අවබෝධය ඇතුව තමයි මේක කරන්නේ. හැබැයි ඒ අවබෝධය තියෙන එක වෙනයි මේකෙන් මට මේ ප්‍රතිඵලය ලබා ගන්නටයි මේක කරන්නේ කියන අදහස මුල් කරගෙන අර සතා කෙරෙහි කරුණා මෛත්‍රිය ඇති කරගන්නව වෙනුවට ඒ සතාගේ ජීවිතය රකින්නව වෙනුවට තමන්ගේ ප්‍රතිලාභය ඉස්මතු කරගෙන කටයුතු කරන එක වෙනයි. එතකොට ඔබතුමා කියන කාරණේ යම් පදනමක් තියෙනවා. ඒක බැහැර කරන එක නෙමෙයි මේ කරන්නේ. ඒක ප්‍රඥාවට පාදක වෙන්නට ඕන. හැබැයි අපි ඒකට මුල් තැන දෙන්න ගියපු ගමන් ඒක ප්‍රඥාවට පාදක වෙන එක නෙමෙයි වෙන්නේ තෘෂ්ණාවට පාදක වෙන එකයි වෙන්නේ. එහෙම පටලැවිල්ලක් අපේ මනසේ සිද්ධ වෙනවා. ඔව් ඇත්තම පැහැදිලි සන්නත් ඇත්ත. එතන තියෙන මේ හරිම සූක්ෂම තැනක්. නමුත් මට හැමලාම හිතෙන්නේ ඔව් අර අපි මේ කරන වැඩේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් ඒක අපිට පින්කම් කරන්න තමයි. ඔව්. නමුත් ඒ අපේ මම මේ පින්කමක් කරනවා කියලා දන්නේ නැතුව පින්කම් කරනවා. කියන්නේ අපි කරන හොඳ දේවල් ගොඩක්. නමුත් ඒ මොහොතේ හිතුමක් කරාට අපි ඒ ඒ කරන වැඩේ හිතෙන්නේ නැහැ. දැන් ඔන්න මෙහෙම හිතන්නකො මහත්තයා. දැන් ඔන්න බෝතල් ටිකක් රාක්කේ තියෙනවා. ඒකේ ඇසිඩ් බෝතලයක් තියෙනවා. ඊට පස්සේ තව විනාකිරි බෝතලයකුත් තියෙනවා. ඊට පස්සේ තව පැණි බෝතලයකුත් තියෙනවා. තව වතුර බෝතලයකුත් තියෙනවා. දැන් වතුර බෝතලය කියලා හිතාගෙන මහත්තයා අර ඇසිඩ් බෝතලය අරගෙන කටේ හදා ගන්නවා. දැන් එතකොට මේක ඇසිඩ් කියලා දන්නෙත් නැහැ මේකෙන් පිච්චෙනවා කියලා දන්නෙත් නැහැ කිසිම ප්‍රශ්නයක් නැතුව ඒකෙන් පිච්චෙනවා එතකොට දැන් ඒක හේතුෙහි ඵලය ඒකෙන් පිච්චෙයි කියලා දැනගෙන ඒක කරන්න ඕනේ නමුත් ඒක පිච්චෙනවා ඊළඟට දැන් අපි අපි හිතමු මම පෙර දිනකත් කිව්වා දරුවා පුංචි කාලේ තාත්තා දරුවා දාලා යනවා ඊට පස්සේ පස්සේ කාලෙක දරුවා ලොකු මහත් වෙලා තාත්තා හොර කණ්ඩායමක් එක්කලා අර ගේ බින්දින්න පනිනවා එතකොට දරුවා කඩුවෙන් කොටනවා තාත්තා ඝාතනය වෙනවා දැන් තාත්තා දන්නෙත් නැහැ මේ දරුවයි Tamanට කෙටුවේ කියලා දරුවා දන්නෙත් නැහැ මේ තාත්තටයි කෙටුවේ කියලා දෙන්නම ජීවිත කාලෙම මේක දැනගන්නෙත් නැහැ හැබැයි ආනන්තර පාප කර්මය අඩුවක් නැහැ. ඇයි අඩුවක් නැත්තේ? සතෙක් වීම, සතෙක් බව දැන ගැනීම, වදක චේතනාව උපක්‍රමයෙන් ඝාතනය වීම කියන සතෙක් ඝාතනය වීමේ කර්මය සාධනය වෙන්න අවශ්‍ය සියල්ල සම්පූර්ණ වෙලා. දන්නේ නැත්තේ තාත්තද නැද්ද කියන එක විතරයි. ඒක අදාළ නැහැ එතනට. එතකොට මේක පින්කමක්ද කියලා සම්මතිය දැන ගැනීම අපේ ධර්මඥාණයට අදාළ කාරණයක්. ඒක දැන් දැන් දැන් ඔය සිද්ධියම අපට එනවා සෝවාන් ඵලය සම්බන්ධව. දැන් සමහරව අහනවා සෝවාන් වුණාම දන්නවද නැද්ද? එතකොට සෝවාන් ඵලයටපත් වුණාම තමන්ගේ සිත විශ්ලේෂණය කරගෙන මම ඉන්නේ මේ தත්ත්වේ කියලා දැනගන්නට පුළුවන් වීම ඒතනත්තාගේ අර බහුශෘත භාවය පිළිබඳ කාරණය. හැබැයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වුණාට පස්සේ ඒතනත්තාගේ సంతානේ ඒව නැහැ. ඒක තියනවා කියලා දැනගත්තත් නැහැ කියලා දැනගත්තත් ඒක නැත්තම් නැහැ. එතකොට ඔහු ඒක දැනගෙන මරුණත් නොදැනගෙන මරුණා සතර අපායේ උපදින්නේ නැහැ. එතකොට මම දැන් සෝවාන් වෙලා ඉන්නේ දැන් සෝවාන්ලා නිසා මේ මේ කෙලෙස් ධර්ම නැහැ කියලා ඔහු දැනගත යුතුයි කියලා එකක් නැහැ. ඒ ටික නැත්තම් ඒකේ ප්‍රතිඵලය නැහැ. ඔව් එතෙන් දෙනවා ස්වාමීන් වහන්සේ හැබැයි අර කියලා දෙනවනේ ඒක සූත්‍රයකදී අර තමන් මේක දැනගත්තයි කියලා දන්නවයි කියලා දැන් අර මම මතක හරියට අර දැනගත්තයි කියලා කියන්නේ එහෙමනේ දැන් දැන් අපි අඳුරු කාමරයකට අර ලයිට් එකක් වැටෙන ඇවිල්ලා ටෝච් එක තියෙනවා කියලා දැක්ක එහෙම උදාහරණයක් තියෙනවා නේද හරි ඒක හරි එතකොට ඒ කියන්නේ අර අවබෝධය තියෙන අවස්ථාව දැන් මේ අවබෝධයට කියන නම මොකද්ද මේක මේ සෝවාන් ඵලයේද මේක සකෘදාගාම ඵලයේද නම නම මොකක්ද කියලා. ඉතින් ඒ නම පිළිබඳ වැටහීම ඔහුගේ බහුශෘතභාවය පිළිබඳ. දැන් තව උදාහරණයක් අපි ගමුකෝ. දැන් ඔන්න කවදාවත් Apple දැකලා නැති කෙනෙකුට Apple කාලත් නැති කෙනෙකුට පිටරටකට ගියහම Apple ගෙඩියක් දෙනවා කන්න. එතකොට මොහු මේකේ වර්ණය දකිනවා, සුවඳ ආග්‍රහණය කරනවා, කනවා, ඒකේ ගුණයත් ශරීරගත වෙනවා, ಗುಣ හරි අගුණ හරි ඒ තියෙන එකෙන් ශරීරයත් පෝෂණය දැන් ඊට පස්සේ මොහුගෙන් කවුරු හරි අහනවා Apple කාලා තියද කියලා. එතකොට ඔහු කියනවා නෑ කියලා. ඒතකොට ඇපල් ගෙඩියක් පෙන්නලා කි ආ ඔය ඕවනම් කාලා තියෙනවා. එතකොට දැන් මේ ඇපල් කාලා නැහැ කියන්නේ ඔහු බොරුවක් නෙමෙයි කියන්නේ අවංකව කියන්නේ. මොකද ඔහුට අර සංඥා මාත්‍රිකව ඒ පිළිබඳ ව්‍යවහාර ස්වභාවය ඔහු දන්නේ නැහැ. හැබැයි ඔහු ඒකේ වර්ණය දැකලා තියෙනවා සුගන්ධය ආග්‍රහණය කරලා තියෙනවා කාලා රසය දන්නවා ඒකේ ගුණයක් ශරීරගත වෙලා තියෙනවා. ඒ ඒ ටික නැත්තේ නෑ. ඒතකොට ඒ ටිකට කියන නම මොකක්ද කියලා දන්නේ නැති ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. ඒතකොට ඒක ඔහුගේ බහුසුතතාවර පිළිබඳ කාරණේ. අරක අත්දැකීම පිළිබඳ කාරණේ. හොඳයි සවනද. මේ පැහැදිලි ඉදිරියට ගත්තම සවනද.